දැන් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. මානසික ප්‍රශ්නයක්. මම මේ දුර්ඥානයේ ඩොකියුමන්ටේෂන් කරලා ඇවිල්ලා පරණටි කරනවා. නැති පහක් අතර දුර මට කොහොම සෙටල් වුණා මගේ භාවනාව. ඊළඟ ඉතුරු නැලි 45 විතර මේ ශබ්ද බද්දක් තිබුණ ඇහෙනව නමුත් මේ බොහොම අර ඔරලෝසු බටවාගේ මේ බොහොම ඉතාම සුළු ප්‍රමාණයක් එන්නේ මෙන් කියවලින් නාඩි පැයක් ලඟ වෙනකොට මට ඉන්න බැරුව මේ බොන්නේ සමාන මට ස්වභාවයක් ඇවිල්ලා මම මම සල්වගතලා මම ඉගෙන ගිහිල්ලා මේ මොකයි මොකයි මොන ස්වභාවයක් දාවයි කිව්වේ මේ ඉතින් ඒ කියන්නේ ලොකු ෂොක් එකක් වයින් ඉඳලා ඉඳලා නලිය නම් දැන් තෝරා නලියනවා ඒක තමයි ඉක්මනට සල්වගතලා මම ඉගෙන ගිහිල්ලා මම වොකින් මෙඩිටේෂන් කරනවා ඒක හරියට ඉතින් මේක සාමාන්‍ය දෙයක් මට තියෙන දුක තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා ඒක සාමාන්‍ය දෙයක් නෙමෙයි. නෑ ඒ කියන්නේ මේ භාවනා කරගෙන යනකොට මේ ජීවිතේ ඉස්සලාම තාට වෙච්ච එකක්ද ඔය? ඔය ඉස්සලා වෙලා නැද්ද ඔය? ඔය ඒක නිසා ඉස්සලාම තාට වෙනකොට මේක නිකන් අර භූමිකම් පාවට ඉන්නා වගේ සුලිසුලකට යනවා වගේ අම්බරවගෙන කරපකට යනවා ඒ නිසා මගදීම අපිට දැරීමේ ශක්තිය නැතු වෙනවා. නමුත් කරන්න තියෙන්නේ අපි උදාහරණයක් වශයෙන් අරගෙන ස්ලයිඩ් එකට ලේ කඳුලක් දාලා ලේ කඳුලක් දාලා බලුවොත් ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන් විද්‍යාව දන්න කෙනෙකුට මේ තියෙන ලේ කඳුලක් කියලා. නමුත් ඒකට මොකද්ද මේ ෆොයිල් එකක් දාලා මයික්‍රොස්කෝප් එකට දැම්මොත් ඒක පේන්නේ වී පැදුරක් වගේ. ඒක පේන්නේ අංශ කොටක් තියෙනවා. ඒක ඒක ලේ ගතිය පේන්නේ. එතකොට අර කෙනාට කියනවා මේ මේ අරකම තමයි මේ 10 ගුණයක් ලොකු කරලා පෙන්නන්නේ. 40 ගුණයක් ලොකු කරලා පෙන්නකොට අර පුංචි පුංචි පුංචි සුසුවන් රත්නාන වතුන් රත්නාන අනම්මනම් ගොඩාක් තියෙනවා. හැබැයි ඒකට ලේ කියන සංඥාව ගන්න බෑ. ඉතින් අර පෙන්නලා කෙරුවොත් කරතයි. ඊට පස්සේ මේක ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දාලා ඕනේ අංශුවක් හරහා බැලුවොත් පේන තියෙන මොකන්ද එහාට මෙහාට දඟලන ක්ලවුඩ් එකක්. අර කියන ක්‍රියාකාරීත්වය ලේ අංශුවේ ඍතුවන් දත්ත සුදුවන් රක්තානාවක් ගත්තත් රතුවන් රක්තානක් ගත්තත් ඒකේ තියෙන පට්ටිකාවක් ගත්තත් ඒකේ ජූස් එක ගත්තත් හැම එකේම තියෙන ඉලෙක්ට්‍රෝන ඒවා හැම එකක්ම නැතිනවා. වෙලා තියෙන්නේ අර ඉස්සලා ස්ලයිඩ් එක වෙනකොට ඈත ඉඳලා බලන්නේ මයික්‍රොස්කෝප් එකේද ලං කරනවා ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකේදී ඇතුළටම කරලා පෙන්වුවාට පස්සේ මේක එකම තැනකවත් නිශ්චලත්වයක් නැහැ ඉසුගලන්න වෙලාවක් නැහැ හැම එකම දඟලනවා හැම එකම කියන්නේ ඉලෙක්ට්‍රෝන්ස් ගත්තාම කොච්චර වේගෙන් කරගෙනවද කියනනම් එක එක වෙලාවෙ දෙපොලක ඉන්න පුළුවන් වෙලාවට. අර මේ සරසලක් හොල්ලනකොට වගේ. දෙපොලක ඉන්න අයලා කියන්නේ non local phenomena කියලා. ඉතින් ලං වෙන්න ලං වෙන්න ඔච්චරයි පේන්නේ. අපි මේ ශරීරය කියලා ගොඩ ඈත ඉඳලා බලනකොට gediyak පේන්න තියෙනවා. මේ ගෑණියෙක් මේ පිරිමියෙක් මේ තරුණයෙක් මේ මහල්ලෙක් කියලා. නමුත් ඔක ඇතුල් වෙලා ගිහිල්ලා බලනකොට ඕනම ඕගන් එකක් අරගෙන ඒ ඕගන් එක තවත් විස්තර කරලා බලනකොට ඕක ඇතුලේ තියෙන අර කම්පන චංචලය තමයි. අපි කොච්චර මේ ප්‍රകൃතියෙන් ඈතද කියනවනම් ඒක දකිනකොට බය වෙනවද? භාවනා කරන්නේ හරියට zoom in කරලා පෙන්නනවා. බොහොම සුළු වෙලාවයි යන්නේ ඔය කැමරා එක zoom කරන්නේ බොහොම පොඩි වෙලාවයි යන්නේ වගේ සරුවත් යන අසක තියෙන ක්‍රමය. ඉතල ඈතින් පෙන්නලා ටෙලස්කෝප් එක හරියට ફોකස් කරලා පෙන්නුවාට පස්සේ මේක ගන්න මමෙකුත් නැහැ. මනින්ද කුණ්‍ය ගහන්න දෙනකුත් නැහැ. ආස කරන්න දෙයක්වත් නැහැ. බයක් ඇති වෙනවා මේ සියල්ලම කැලිලා බිඳලා ගිහිල්ලා. අර පොඩි එන චුමුනේ මේ මැස්සෝ ඇවිස්සලා. ඒකට අපි පුරුදු නැති වෙන්න හේතුව අපි පොදිය මම කියලා අල්ලගෙන තියෙන එකනේ. ඝන සංඥාව එහෙම නැත්නම් ඒ කිච්ච ඝණය ආරම්භන ඝණයේ වශයෙන් ඝන අල්ලගෙන ඉන්නවා. මේක දිගට හරි කැඩිලා බිඳලා යනවා දකින්නකොට අපිට අර තිබුණා මේ හඳුනා ගැනීමේ ගතිය, ඒකේ තියෙන ආකාරය, ඒකේ ලිංග, ඒකේ නිමිති, ඒකේ දෙන්න පුළුවන් නම් ඒක බීම හැලෙනවා. හැල්ල නැතිලා යන්නේ. ඒවට පාටිකල්ස් වලට කඩලා යනවා. ඒක ගුලිය වශයෙන් දැකලා පාටිකල්ස් වල දැනකන් ඒ බලාගෙන ගමන තමයි විපස්සනාව කියන්නේ. ගුලිය පෙන්නලා ඊට පස්සේ ඒක කඩලා කඩලා කඩලා කඩලා කඩලා පෙන්නන්න පටන් ගන්නට පස්සේ අපේ හිත කොච්චර බය වෙනවද? එහෙම නැත්නම් අපේ හිත කොච්චර චකිතයටපත් වෙනවද කියනවා අපි අඳුරන්නේ ගුලිය විතරයි. ඒ ගුලිය කඩන හැටි කඩලා බලනකොට අපිට පේන්නේ මේක විනාශ කරනවා මරනවා පෙති ගහනවා පතුරු ගහනවා වගේ කියලා. ඉතින් කවදාද අපිට තේරුම් ගන්න මේ දෙකම මේකෙම විපරිණාමය තමයි ගුලිය කියන්නේ. ගුලිය මේ විපරිණාමය තමයි අංශු කියන්නේ. ඒ අංශු හරහා ගියාම එනර්ජි එකට තමයි යන්නේ. ඒ නිසා මේ ගමන පුරාවට ටිකට බලාගෙන ඉන්න බැලීම විශ්ව දැකීමක් එතන තියෙන්නේ. ඒක නිසා විපස්සනා කියලා කියන්නේ පස්සනා කියලා කියන්නේ බලනවා. වී කියලා කියන්නේ හරි විසමයි ඒ බැල්ම. ඒ බැල්ම සාමාන්‍ය සමත බැල්මක් නෙමෙයි. සමත බැල්ම බැලුවොත් කිසිය කඩලා යනකොටම බය හිතෙනවා. විසමපස්සනා කියලා කියන්නේ තමන් තුළම ඒ විනාශය, තමන් තුළ මේ ක්ෂය වී යෑම, තමන් තුළ වැය වී යෑම, තමන් තුළ නිරෝධී වී යෑම දැකලා සතුටු වෙන්නේ නැත්නම් කනගාටු වෙන්නේ. ඒක දිහා ඒ නොසලෙන මනසකින් බලන්නේ හිටියොත් ගොඩක්කල් භාවනා කරන්න ඕනේ නැහැ. අපි අර තියෙන රෙසිස්ටන්ස් එක කියන්නේ මේ fear of unknown කියලා. එතන fear of uh, freedom. ඒ නිදහසට යනකොට අපි බයයි. ඒ නිසා බය නිසාමයි අපි භාවනාව අතාරින්නේ. නැත්නම් භාවනාව වැරද්දක් නැහැ. බුදුහාම කියලා තිබු ක්‍රමේ වැරද්දකුත් නැහැ. කරලා තියෙන ක්‍රමේ වැරද්දකුත් නැහැ. ක්‍රමේ 100ක් හරි. නමුත් අපි gediye ගෙනියන්න ඕනේ පොදිය ඕනේ අපිට. මේක කැඩේ බිඳෙයි කියන බය නිසා අපහුව වෙනවා. ඉතින් ඒක බෑ වැරද්දක් නෙවෙයි. මොකද හැම කෙනාම ඔයක බය දැනගෙන ලෑස් වෙලා ගිහිල්ලා ඒ බයට මුහුණ දීමෙන් ලැබෙන ජයග්‍රහණය හරහා තමයි ඊගා ජවනිකාවට යන්නේ. කිසිම කෙනෙකුට බෑ උතින් නැවිලා එක දිගටම යන්න. උතින්ලා බය ඇති නොකර යන්න. ඒ නිසා භයතුපත්ථාන ඥාන කියලා ඔය අතරමඟ ඥානයක් තියෙනවා. භංග ඥාන භයතුපත්ථාන බින්දෙනවා දකින්නකොටම ඒ බය මේ සාමාන්‍ය මේ බයක් නෙවෙයි ඒක නිකන් මුළු සහලවනවා. මුළු මේ ජීවිතේ සහ ශරීරය පිළිබඳව පුදුමාකාර බයක් ඇති වෙලා මේ සමහරවොන දවස් 3-4 නිින්ද යන්නේ නැහැ. සමහරකට කෑම කා ගන්න බෑ. සමහරෙකුට මේ මේ මේ පොළොවේ විශ්වාසනය අඩිය කියලා විදිහට. ඒ තරමට වෙනවා. ඉතින් ඒ වෙලාවේ පුළුවන් තරම් මේ ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් එකේ ඉන්නගෙන දොස්තරලා පේන්න. ඉතින් භාවනා මධ්‍යස්ථානක ඉන්න ඕනේ. ඒ අජිත දඟල ඔක්සිජන් උනොත් දෙන්න පුළුවන් ඔපරේෂන් එකක් කරනවා. ගෙදරක හිටියොත් ගෙදරක ඉඳලා මේ දේ වුණොත් අර ගෙදර ඉන්න මිනිස්සුගේ කර්ම පිට තමයි යන්නේ. ඔක්කොම පාවෙනවා මොන දෙයක්වත් එපා වෙනවා. ඒ නිසා ඒ වෙලාවේ ඉස්පිතාලේ හිටියොත් සාමාන්‍ය කොට ගන්න පුළුවන්. ඒ යන්නේ බය නිසා අපව නැගිටිනවා. ඊට පස්සේ භාවනා නොකරත් ආගෙනවා. ඉතින් භාවනා නොකරත් ආනවා මේ මේක මල කෙලියක් නෙමෙයි අර තිබුණ ටිකක් නැති වෙනවා. මේ හම්බ කරන්න ගිහිල්ලා කියලා අර වැඩි ගන්න ගිය රටේ තිබුණ එකත් ඇවිච්චයි කියෝ වගේ. ඒ නිසා ඔය භාවනාව ගැන භාගයට කරලා මිනිස්සු ලියන පොත් දිහා බලනකොට පේනවා මිනිස්සු ඇත්තටම අවංකව ආර්ය පරිශ්‍රණයක් කරලා allele තැම්බෙනකන් ඉන්නේ නැතුව කාලා. ඉතින් මොකද වෙන්නේ? allele තැම්බුණාට පස්සේ මේක කියා ගන්න බෑ. තැම්බිලා කාම මින වරබන් නිකන් ඉනවා මේ කියලා වැඩක් නැහැ මේ ලොකු මිනිස්සු පුළුවන් තරම් හොයන්න හදන මේ කාමනේ මේක කතා කරන්නේ. බාගෙට සම්පූර්ණ මිනිස්සු හරියට පොත් කියනවා. මේ දවස්වල විතර මම හිතන්නේ බුද්ධ ධර්මයේ භාවනා කරන පොත් ලියන යුගයක් ඇති කියලා. හැබැයි හොඳට තේරෙනවා භාගයට තම්බලා කාලා බඩ නරක කරගෙන තියෙනවා. හරි භයානකයි. ඒක නිසා ඒ මම මේ ගල්ජේ පන්දිසාන්සි ඉන්න කාලේ කියනවා මේ උඟ දෙනෙක් බන වගේ මොනවදෝ කියනවලු මේ දවස්වල හරියට <laughs> එකෙකුටවත් තේරෙන්නේ නැහැ බනක් කියන්නේ බන වගේ සාමාන්‍ය හෝ මම වගේ කට සැරයකෙක් කියනවා මේ බණ කිව්වට බණ නෙවෙයි ඒක තියෙන්නේ බයිලා කියලා. නිසු සන්තෝෂයෙන් කියන මේක තමන් අත්දකලත් නැහැ. මේක තියෙන භයානකම ගැඹිරත්වය තේරුම් අරගෙනත් නැහැ. වග වෙන්නෙත් නැහැ. ඔය කියනවා. නිසා කවදා හරි තමන් ඔය ඔය හිතාගෙන ඉන්න දේවල් අත්දකපු දවසේ ඔය පොත්වල තියෙන දේවල් හිතාගෙන තියෙන සේරම පච වෙලා යනවා අත්දැකීමේටදී හාත්පසම වෙනස් වෙනවා. ඒක ඒක වෙච්ච මිනිහට විතරයි මනසට වෙන්නේ කියා ගන්න බැරුව යනවා. මොකද මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඕක නෙමෙයි බුද්ධ ධර්ම කියලා. මිනිස්සු භාවනාවේ දෙන අත්දැකීම් කියලා බලාපොරොත්තු වෙන්නේ ඕම කන්නේ. ඒ නිසා ඒක ලොකු බලාපොරොත්තු සුන්වීමක් වගේ තමයි පේන්න තියෙන්නේ මේ කාම ලෝකයේ පැත්තෙන් බලනකොට. නමුත් අපිට සන්තෝෂ වෙන්න පුළුවන් අවුරුදු 2600ක් මේක දියටින් ගින්දර ගෙනියනවා වගේ අපි දක්වාම ඇවිල්ලා තියෙනවා. ඔරිජිනල් එකම ඇවිල්ලා තියෙනවා. ඒක මේක මේ ලෝකේ තියෙන ලොකුමම ආශ්චර්ය ධර්මයේ කොහොම මේ මෙච්චර මිනිසු කාම ලෝකයක් තියදී මෙච්චර ජන සංනිවේදනයේ සංනිවේදනයේ වරද්දගෙන සිටියේදී කොච්චර උද්ධාර විරුද්ධව ජාතීන් වශයෙන් ඇවිල්ලා විනාශ මේක කරද්දී මේක ආවනේ කොහොමද කොහොම හරි මේක එසෙන්ස් එක ආවෙත් නම් අපි හිතා ගන්න ඕනේ මේක අපි කොහොම හරි දිරවගෙන කොහොම හරි ඥානීගා වෙන પરම්පරාවට රහසෙන් හරි අකමැති උනත් කමක් නැහැ පොඩ්ඩක් මේක මේ ඉඳුල් කට ගාව ගන්න දැනවලා දෙන්න පුළුවන් නම් එහෙම නැත්නම් අපි නිවි પરම්පරාවකට වැටෙනවා. අපික දක්වාම ලස්සන දාපු එක ඊගා પરම්පරාවට දී ගන්න බැරි සාපේට අපි ලක් වෙන නිසා පුළුවන් තරම් මේ වගේ දේවල්දී කාය ජීවිත নিরপেক্ষව අපි ඉදිරියට ගිහිල්ලා වෙන දෙයක් පිටචාවයි මං සද්ධාවෙන් සීලයෙන් මම මේ ටික කරනවා කියලා ඇත්තටම හැප්පිලා තමයි ඒක තේරුම් ගන්න. අත්තර දිහා තමයි තේරුම් අරගෙන අපි කොහොම හරි මේ ණය ගෙවන්න ඕනේ. ඒක ඉතින් අවශ්‍ය කරන කැමැත්තෙන් ඉන්න කෙනෙකුට මම කියන්නේ මේ බණ කියන්නේ ගිහිල්ලා දඟලන්න කියලා. ඔත් එහෙම කරව මිනිස්යාගේ මානසික ඉන්න පරිසරයේ පවා සුවයලනවා. ඒ මනසගේ නිකුත් වෙන ඒ කම්පන තරංග වේග පවා බණක් වෙනවා. ඒ නිසා මේ අපි කරන්න වැඩේ පෙදෙන්න නම් හරි ආත්මාර්ථකාම වැඩ දොරවාගෙන අපිට අතප්පිට අතත් යන අස්වාගෙන කරන වැඩක් කියලා. නමුත් ඒකේ අන්තිමට මේ ලෝකෙට බාහිරට යන මේ කම්පන good vibes කියලා කියන good vibration එක වෙන්න මම මේ මෝඩ් එකකින් බන කියවෙන්නේ. ඒ නිසා ඔය කැඩලා ගියා වයි අනිත් දවසේ කරන්න තියෙන්නේ ආයෙසරක් ඕකම කරන එකයි. ඉතලමද බලන් ඉන්න එකයි කරන්න තියෙන්නේ වෙන කාර්යයක් නෑ. වෙන කරන හැම දෙයකින්ම වෙන කරන හැම දෙයකින්ම ඇහැට ಗುಣ වැටෙනවා වගේ. අනාකූල ප්‍රවාහය ආකූල කරන්න පුළුවන්. පෑසිතියට බොරතිය දාන්න පුළුවන්. අපි මමයා කරන්නේ එච්චරමයි. මමයා ඉතිරිපත් වුණොත් කරන්නේ පෑසිතියට බොරතිය දාන එක. අනාකූල ප්‍රවාහය ආකූල කරන එක. ඇහැට වැලි ගන්න එක. අපිට අපිට වෙලා තියෙන අපිට ඕනේ දක්ෂකමක් ඇති කරගන්න පුළුවන්. නමුත් නිකන් ඉන්න බෑ. කවම දාපත් මිනිස්සුන්ට නිකන් කරවන්න නිකන් බලහන් ඉන්න කිව්වොත් බෑ. හරි පාළුයි. හරි කම්මැලි. හරි මේක කරේදී මායිතු මම නිකමෙක් වෙයි. මම කැමති නෑ නිකමෙක් වෙන්න මම කැමති ඔලිම්පික් දිනන්න කැමති අරක කරන්න කැමති මේක කරන්න කැමති කරනකම් හොඳයි. උදැන්ස කියනවා හුඟුනට පණ හැබැයි නතර කරන්න හිත උදාස්සම්බට තේරෙන්නේ ඔය දූපු දිවිල්ල නතර කරන්න ගිය දවසේ තමයි තේරෙන්නේ අපි කොච්චර පිටුවටලා තියෙන කියලා මේ කය වචන මනස තුනටම මේක බ්‍රේක් අහන්නේ නැහැ